හොඳයි අපි දැන් ධර්මයේ සෝමස් කරමු. සද්ධා සම්පන්නයන් මතින් අපේ දේවාලයේ ඥානක සංකප්පන්දේ දැනෙන්නේ හේතු වලලා කරන සඳ ධර්ම දේශනාව නිමිත වීමට අවකාශයක් නොලැබෙන නිසා එහිදී රූප වේදනා සංඥා කියන ස්කන්ධ තුනේ පැනදීමේ හේතු පමණක් ප්‍රකාශ කළා. අද එහි ඉතිරි කොටස් සෙන්නම් කිරීමයි කතාබහ කරන්නේ. සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය පැනවීමේ හේතු. බුදුරජාණන් වහන්සේගෙන් මුලදී කොනසෝ භන්තේසේ කුලකෝ පච්චයෝ සංස්කාර ස්කන්ධස්ස පඤ්ඤාපනාය. මේ සංස්කාර සංස්කාරස්කන්ධය සැනවීම සඳහා කොනකෝ හේතු කෝපාචිය කුමක්ද හේතුව කුමක්ද සත්‍යය ඒක බුදුරජාණන් වහන්සේ පිළිසරවයෙන් වදාළේ පස්සෝ හේතු පස්සෝ පච්චයෝ සංස්කාරස්කන්ධස්ස පඤ්ඤාතනාය කියලා. පස්සේමයි හේතු වන්නේ පස්සේමයි පච්චය වෙන්නේ මේ සංස්කාරස්කන්ධය සැනවීම සඳහා මේ මේ සංස්කාර කියන වචනේ විවිධාර්ථ විවිධ සංවේදෙන් යුක්ත අවබෝධ කරගත යුතු ආකාරය ගැන අප පළමුවෙන් කරුණු දෙන්නා දී තිබෙන නිසා ඒවා ගැන දැන් අවබෝධයක් ඇති නැහැ මේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන කතාව කියන ලබන්නේ අභිධර්මයේ හැටියට නම් වේදනාව සංඥාව හැර සිතේ වේදෙන ලබන සියලුම චෛතසික ධර්මවලට අප මේ සූත්‍ර පිටකයේ ආශ්‍රයන ධර්ම දේශනා පවත්වන්නේ අරිදන්නේ පිටකයේ ආශ්‍රයනේ දේශව ප්‍රායෝගික වශයෙන් අභ්‍යක්තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් අපට අත්දැකීමට පුළුවන් වන්නේ ඒ වගේම අපට නිවන් මාර්ගය යන සඳහා අවශ්‍ය උපදෙස් තිබෙන්නේ සෝත්‍ර පිටකයේ දිනා අභිධර්ම පිටකයේ නවන බැවින් එතකොට සූත්‍ර පිටකේ සංස්කාර විස්තර කරන්නට පාරමිත වශයෙන් අනිත් වඩා අභිධර්මයේ විස්තර කරන ක්‍රමයට වඩා වචන අපට ප්‍රයෝජනවත් වෙනවා. පතමේට විස්තරේ සංස්කාරා කුමක්ද මහන්නේ සංස්කාර කියන්නේ? සයිනේ විස්තරේ චේතනාකාරා රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා පොත්සබ්බ සංකේතනා ධම්ම සංකේතනා මේ උත්සංකේ විච්ඡේ සංස්කාරා මේ සූත්‍ර පිටකේ සංස්කාරයට දෙන ආකාරයක් වර්තමානයේ සංස්කාර කියන්නේ චේතනා විච්ඡේ චේතනාකාර මේ චේතනාවන් පිටබඳ චේතනා කොටස් හයක් සෝත සංකේතනා සබ්ද සංකේතනා ආදී වශයෙන් දැක්වෙන සෝතයන් කලලා කරන ලබන සිතේදී සබ්දයන් අතුරු කරගෙන පවතින සිතුවිලි සබ්ද සංකේතන ගංග සංකේතන ගංග සුවඳ ආශ්‍රය කරගෙන ඇති වෙන සිතුවිලි සස සංකේතන දිවට දැනෙන සංස්කාරණය කරගෙන පවතින සිතුවිලි උත්තබ්බ සංකේතන කයගෙන ස්පස්කාරණය කරගෙන ඇති වෙන සිතුවිලි සහ ධම්ම සංකේතන මනසට ආරම්භන වන සියලුම ධර්ම ආරම්භ කරමින් ඇතිවන ලබන සිතුවිලි මේ සියලුම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේ කියන හැට කන්නාසේ දේව ශරීරයේ තියෙන ඉන්ද්‍රිය පහටත් මනසට අරමුණ වන ඒ රූපාදී ආරම්භණයන් හමු වුණාට පසුව ඒ කලලා ඇතිවන සිතිවිලි ධර්ම වලට තමයි සංස්කාර කියන වචනේ පංචස්කන්ධය විස්තර කරන විට යොදාගන්න ලබන්නේ. එතකොට මේ සංස්කාර මේ සංචේතනාමය සුත්තියේදී ඇතිවීමට දැනීමට හේතු වන්නේ දැනීමට සත්‍ය වන්නේ සත්‍ය සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ සූත්‍රය. මේ සත්‍ය කියන වචනේ මම දන්නවා මේ සතියේට පෙර සතියට අපි විස්තර කළා පස්ස කාය හය. ඒ කියන්නේ ඇහැට රූපයක් දෙන්නේ නැත්නම් චක්ක විඥානය ඒ පහළ වෙන සිත් ඇති වෙනවා මේ ඇහැ රූපේ චක්ඛේ ඥානයේ තියෙන විදනාගේ එකතුවට සත්‍ය සංකප්පේ තියෙනවා. මෙන්න මේ සත්‍ය සංකප්පේ ආශ්‍රයෙන් ඒක නිශ්චය කරගෙන සෝප සංකේතනා පහළ වෙනවා. මේක සාධන කාරණා මේක කාටත් තේරුම් ගන්න හැකි කාරණා. ඇහැට රූපයක් දැක්කා ඒක දැක්කාට පස්සෙ ඒ රූපය දැනගැනීමේ සිතක් ඇති වෙනවා. ඒ සිතට අනුකූලව ඒ රූපයේ අලලානේ සිටෙන්නේ පහළම. මේ රූපේ ලක්ෂණයි මේක සැපයි මේක හොඳයි මේක නරකයි මොහොමගේ සතුරු මොහොමගේ මුතුරු මේ ආදී විවිධ ආකාරයේ සංකේතනවල සිටෙන්නේ අර රූපය ඇහි ගැටීම නිසා රූපයේ දැකීමේ සිතක් ඇතිවීම තුළින් ගලාගෙන යන දෙකක්. මෙලෙසින් තමයි මනස සංස්කාරයක් ඇතිවන පස්තුව ඒ සබ්දයේ ඇතිවීමේ සිතක් ඇති වෙනවා සෝත සංපස්සේ විදේ පහළ වෙනවා මේ සෝත සංපස්සේ නිසා ඒ අසනලද සබ්දයේ නිස්සය කරගෙන විවිධාකාර සිතේදී සමාගයේ සිත තුළින් ගලනන්න පටන් ගන්නවා සංස්කාර ගැනීම මේ විදිහට මම සිත ගන්නත් පුළුවන් නාසයේ දස සලංගාරම කියන තුළිනුත් ගහන විඥානයේ පහළ වෙනවා එම නිසා ඒ ධම්ම සංපස්සේ නිසාම ඒ ගාමිතසිතේදී ගාමිත සංකේතනා ඇදේ. දෙවට පස්ස ගෑනීම වශයෙන් දේවහා විඥානය පහළ වීම ඇති වෙනවා. ඒ දේවහා විඥානයත් දුර සකස් කියන දෙදෙනා ලේකතු දේවහා සංපස්සේ ඒ තුළින් සත්‍ය සංකේතනා රස පිළිබඳ සිතේ ගන්නවා. පයත් දැනෙන අරමුණු නිසා සියලු සින්නට දෙන්නේ දැනෙනවා. මනසට ආරමණ වන ධර්මාරමණය සහ ඒ ආකාරයෙන් සිතේදී ගල්නවා මේක බුදුරජාණන් වහන්සේ දෙනුම්තර අදහස ඉතාම සරල වශයෙන් තේරුම් ගත හැකි ආකාරය. මොකාටත් තේරුම් ගන්නට පුළුවන් කරුණක්. මේක වඩා ටිකක් ගැඹුරු අර්ථයක් නිතිදෙනවා. දැන් පස්සේ නිසා සංකේතනාවේ රසස්කාර පහළ වෙනවා කියවාට හැම පස්සයක් තුළම සංකේතනා ජනිත වෙනවා කියලා ඒකෙන් අදහස් ගන්නෙ නෑ. ඒ කියන්නේ දැන් මේ අය මෙතන සිටිනවා පාරයන් වාහන ශබ්ද ඇහෙනවා. ඒ ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද ආශ්‍රය කරගෙන කිසිම සිතුවිල්ලක් කරන්නේ සත්‍ය සිදෙනා කන සිදෙනා සත්‍යයේ කනේ වෙන නිසා ඒ සත්‍යයේ දැනෙන සිතකොත් පහළ වෙනවා. නමුත් ඒ ඇසුර කරගෙන කිසිම සිතුවිල්ලක් කරන්නේ මොකද ඒක සම්බන්ධයෙන් මනසින් අපි එක්කත් කරන්නේ නැති නිසා. ඒ කියන්නේ අතන ශබ්දේ කොමකට කොමද කියලා වෙනස් වෙනසා හෝ නැත්නම් මනසේ නිස්පස්සේ කරන මානසිකාර නොපවත්තන නිසා ඒ සම්මේ ආශ්‍රය කරගෙන සිතේට ගලන්නේ. එතකොට මෙතන සෝත සංපස්සේ තිබුණාද ශබ්ද සංකේතන ඇතිවන්නේ නැහැ. දැන් මෙතන වාගේ සිටින සමායයේ සිටිනායේ රූපමය දෙපෙන්නවා. ඒ රූප පෙන්වන චක්කු විඥානය ඇති වුණා. තියෙන අනුකයක් තියෙන චක්ක විඥානයක් තියෙනවා. ඒතකොට චක්ක සංපස්සේ තිබුණා මේ ඉස්සරහින් වාඩිලා ඉන්නේ ගැහෙන කෙනෙක්, තේම කෙනෙක්, හොඳ කෙනෙක්, නරක කෙනෙක්, දහවල, කවරෙක්ද මේ ආදී කවර ආකාර හෝ සිතේ ගන්නෑනේ සිත තුළ දැන් ඇතිවන්නේ. චක්ක සංපස්සේ තිබුණා ඒ සෝත සංකේතන පහළවන්නේ, රූප සංකේතන පහළවන්නේ නම් ඒ දක්න ලද සත්ව විඥානයේ දැනගන්නා දෝෂයේ මුක්ත කරගෙන මානසිකාර පැවැත්මක් ඇතිවන්නට ඕන. එතකොට පස්සේ නිසා මේ සංචේතනාවල සංස්කාර ජනිතව සෑම ස්පස්යක් වෙන සංස්කාර ජනිත වන්නේ නැහැ කියන කාරණාව මෙයට අවබෝධ වන්න ඕන. ඒක එහෙම වන්නේ ඒ. එසේ වන්නේ මේ සක්ව සංපස්සාදී කර්ම වලට වඩා සංචේතනාන් හෙවත් මේ සංස්කාර ඇතිවීම සඳහා මූලික වන්නේ ප්‍රමුඛ වන්නේ මනෝ සංචේතනා මානසික ලබන ස්පර්ශ. ඒ මනෝ ස්පර්ශය පහළන්නේ නැත්නම් අර කියන ලද සිතිවිලි දලා යamak ඇතිවන්නට අවකාශයක් නැහැ. එනිසා මේ පස්ය ඒක වෙනා පස්සේ පස්සේ වෙනා සංස්කාර ස්කන්ධය ඇතිවීමට කියා වදාලාට අපිට තේරුම් ගන්න තවන මනෝස්පස්ය තමයි මෙහිදී ප්‍රමුඛ වන්නේ ඒ මනෝස්පස්යේ ඇතුළේ නැත්නම් ඒ කියන සංස්කාර ගලාගෙන නොයන බව මේ කාරණා කලින් කියපු කාරණාවට වඩා ටිකක් ගැඹුරු කාරණාවක් ඊට වඩා තවත් ගැඹුරු කාරණාවක් තිබෙනවා මේ අදලා ප්‍රකාශ කළේට බුදුරජාණන් වහන්සේ දෙන්නා කලේ පස්සෝ හේතු පස්සෝ පස්සියෝ පස්සයයි හේතු පස්සයයි මේ පස්සය සංස්කාර සංගත සංඥාපනය සංස්කාර සංදේ පැනවීම සඳහා කියලා. එසේ වුණා සායුක්ත වශයෙන් බලන විට මේක හරියටම නිවැරදි වශයෙන් ප්‍රකාශ කරනවා නම් අවිද්‍යා හේතු අවිද්‍යා පත්‍ය සංඛාර සංගත සංඥාපනාය කියලා ප්‍රකාශ කළ යුතු වෙනවා. අවිද්‍යාවයි හේතුව අවිද්‍යාවයි පත්‍ය සංඛාර සංදේ ගැනීම සඳහා මේකට දැන් කල්පනා වෙන්නත් පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියනකට දේශනා ඉක්මවා මේ ආමතුරු ධර්මයේ ඉපත් කරනවා කියන්නේ මා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉක්මවා කට ධර්මයන් දේශනා කරනවා කියා වරදලා හිතන්න එපා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම පිළිදලා සායෝගික මත සායෝගික පදනමක් මත පිටලා මේ ප්‍රකාශය කරන්නේ. ඒක අපිට උත්සාහ දෙන්නන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනා පාඩම. අපගේ කතාවේ සත්‍යතාවය මේ මේ කතාව මෙයාට තේරුම් ගන්නට කොහොමද අවබෝධ කරන්න හැකියාව අත්දෙනවා. රහතන් වහන්සේ කෙනෙකුගේ සිත පවතින්නේ කොහොමද කොහොමද කියන එක ගැන සුළු හෝ සංඥා මාත්‍රයක් ඇති කර ගන්නට හැකියෝ. රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ ඇහැට කවර රූපයක් දැම්මත් කිසිම සිතෙවිල්ල නිරායාසයෙන් උදේම බලන්නේ නැහැ. කනට ශබ්දයක් ඇසුණත් කිසිම සිතෙවිල්ලක් බලන්නේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනනවා, දිවට රසක් දැනනවා, කාට සත්‍ය ඥානක් මානසික කවදානියක් කරනවන ඒ තුළින් નિરાයාසයෙන්ම සිතිවිලි බලා යාම ආසන්නහන්සේ කෙනෙකුගේ සිත තුළ නැහැ. ඊට හේතු වන්නේ රහතන් වහන්සේ නම අවිද්‍යාව නිරුද්ධතරලා තිබෙන නිසා. අර සිතේ මේ සංස්කාර ඡන්දේ ඇතිවෙන්නට හේතුවක් නැහැ. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. මේක බුදුරජාණන් වහන්සේ සෙන්නම් කරලා තියෙනවා. ඔය පාරායන වර්ගයේ අධිකතේ සූත්‍රය කියන අධිකතේ දැක්කනවා. කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් මේ මානසික ප්‍රශ්නයක් වෙනවා. සමන්තිසබ්බ දේසෝ සාසෝ සානං කින්නවාලනං සෝතානං සම්මුරං ගෝහේ තේන සෝතාපිතේරේ මේකයි අංගද ප්‍රශ්නේ ඒ තේරම සමන්ති සම්බදේ සෝතා සෝතානං කියනවා හැම පැත්තෙන්ම ස්වාමීන් වහන්සේ දේවල් බලාගෙන බලාගෙන යනවා මේ දේවල් බලාගෙන යන ආවරණයක වෙන්නේ කොහොමද සෝතානස්සන් වරම්බෝලේ මේ ජීවර දලා යන දලා යන්නේ සංවරය අපට ප්‍රකාශ කරන්න. කීන සෝතාපට්ටි විරේ. මේ ජීවෙන් ජීවි යන්නේ කොහොමද? මේකයි බුදුදාන මහන්සේ කියන්නේ අධිමානස්ය වෙනසන් ලද ප්‍රශ්නය. මෙතන මේ ජීවය කියන්නේ මේ අපි හිතන වතර බලා යන ප්‍රශ්නේ එහිදී ඒ සෝලන දේශපාලයේ දක්වා තිබෙන සක්පුතෝ රූපේ සමන්තය සමන්ත සම්දන්තේ පවස්සනති. මේ ආදි වශයෙන් පාඩේ. එනිමෙත රූපයක් වෙනාට පස්සේ රූපේ නිශ්චය කරගෙන මේ දේවල් බලනවා මේ සිතිවිලි බලනවා. නැවත නැවත යන්නේ දැක වෙනවා. ඒ වගේම සෝතතෝ පද්දේ. ඒ කියන්නේ කනතුලේ පද්දේ නිසා මේ දේවල් ආස්වාදස්ථාන්ති පවස්සන්ති සංගන්ති නැවත නැවත ඇති වෙනවා නැවත නැවත බලාගෙන යනවා මේ විදිහට ඇහැට කනට නාසයට දිවට ශරීරයට මනසට කියන මේ ඉන්ද්‍රයන්ට පිළිදෙන රූපාදී අරමුණු ආරම්මණයන් ගැටුණාට පස්සේ ඒ ආශ්‍රයෙන් විවිධාකාර සිතින්නේ බලාගෙන බලාගෙන යන ඒකයි මුලදී සෝත කියන වචනේ පෙන්වන්නේ සෝතේ කියන්නේ ස්වභාවය කියන්නේ මේ සෝතයන්ගේ නිවාරණය ආරක්ෂාව ආවරණය කුමක්ද පළමුවෙන් අහපු ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා යන්නේ සෝතානි ලෝකස්මන සත්‍යයේ සංවේවානයි මේ ලෝකේ ගම්කා දියර තිබෙනවා නම් ඒ දියර ආවරණය කරන්නේ සති සති. අපි මේකට භවනා කරන විට රාගකටක් කියන භාවිතක කාලකටක් කියලා මෙහෙ කරන්න කියන්නේ. දේශාදී සිටියේ යනට දේශී දක්වාදී වශයෙන් ඒ වාසී පච්චලික බව පවත්න්නේ. එලෙසින් මනකට දක්න රූප දක්නා දක්නා එන සද්ද ඇසෙනා ඇසෙනා කියලා එතනම නවත්වා ගන්නට අපි අවවාදන ප්‍රාර්ථනා කරන්නේ ඔන්න සත්‍යය නිසා. අපි ඇහැට රෝගයක් දැක්කාට පස්සේ දකිනවා දකිනවා කියලා සිහිපත් කරන්නේ සතියෙන් ඒ සතියෙන් සිහිපත් කරන විට ඒ රූපේ මුස්ත්‍රේ කරන රූපේ පාදක කරගෙන සිටේ විකලාවන්න සංස්කාර බලයන් නැතිනම් කන දැනෙන ශබ්දයක් වුණාට පස්සේ ඇසුනා ඇසුනා ඇසුනා කියලා අපි මෙනෙහි කරනවා නම් ඒක අපිට කරන්නේ සතියෙන් අම්මාසතෙන් එසේ සිහිපත් කරන විට අර අසංගත සබ්දයේ පාදක කරන්නේ ලංකාවක් මනසේ තුළින් සිටේ ගලා යන්නට පුළුවන් නම් ඒ ගලා යන ඉස්සරම නතර කරන්නට පුළුවන් අය. ඒ දෙකම තමයි රාගික කියන ද්වේෂික කියන ආදී විවිධ ආකාරයේ ධර්ම සමාගයේ සිට තුළින් දැනෙන වෙනස. මේවා අපට සතියෙන් යුතුව මෙනෙහි කරන්නට පුළුවන් සතියේ සතියෙන් යුතුව මෙනෙහි කරන විට සතිචේතන නිවාරණ අර දියවැල් දලා යාම නැත්නම් අර චිත්ත ප්‍රවාහයන්ගේ දලා යාම එතනම නතර කරන්නට පුළුවන් ඒකයි ප්‍රඥාන මහත්යේ වෙනම කලේ සතිචේතන නිවාරණ කියලා. නේද? භවනා කරන යෝගාවචයන් විසින් බුද්ධිසද ජීවිතයක නියතන්නේ එකතු කර ගන්න ඕනේ. අනවශ්‍ය සිතින් සිතයෙන් ගලා යන්න දෙන්නේ නැදී. විශේෂයෙන්ම අපසද චිත්ත සංස්කාර ධර්ම සමාගයේ සිතින් පහළ වීම සිදෙනදී ඒවා එතනම එතනම කතා කරමින් කතා කරමින් ඒවා නවත්වාගෙන කටයුතු කරන්නට පුළුවන් නම් ඇත්තෙන් මේක ලොකු ජයග්‍රහණයක්. සතිය සමාධියේ හේනන. එමේ සායන දාදී ජීවිතයේදී ඒ සතියෙන් හිතුව අප මේවා ක්‍රියාත්මක කරලා තියෙන අධිකාරයේ මේ හැටත් ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒකයි අපි මේ කියන්නේ. ඒ නිසා අනවශ්‍ය රාග දේශ ආදී සිතුවිලි ඇති වෙනකොට සමාජ අපසරිත සංස්කාර ජනිත වෙනකොට සමාජයේ සිට දෙන්නේ. ඒක දැක්කම පස්සේ මේක ඒක මෙහෙම කරන අතර කරගන්න උත්සාහ ගන්න ඕන සැකසෙන්න නිවාරණයි. සෝතාන සංරම්භෝනෝ ආරහත් ප්‍රශ්නේ කියන සෝතාපටියේ කොමකින්ද මේ කියන බීලියන්නේ බුදුරජාණන් වහන්සේ ලක්ෂණ ප්‍රකාශ කරන සංඥායේ සිටිනේ ප්‍රඥාවෙන් තමයි අර ජීවල් ගලා යන ජීවන්නේ නතර වන්නේ ඒ කියන්නේ සිතතුලින් බලන ලබන්නේ චිත්ත සංස්කාර ධර්ම ගලා යාම නතර වන්නේ සංඥායේ ප්‍රඥාවේ මේ මේ ප්‍රඥාව කියනකොට අදහස් කරන්නේ මේ ලෞකික වශයෙන් තියෙන නුවණ කියලා හිතන්නත් පුළුවන්. මෙතන ඒ ප්‍රඥාව නෙවෙයි කාර්යයෙන් ගැස්සෙන ධර්මයේ දෙස බලන්නේ කියන්නේ යන්නේ. මෙතන ප්‍රඥාවේ කියන්නේ මම දෙන්නේ කියන හැඟීම අත්මානේ නැතිවන සත්‍යය තමයි එතන ඇති ප්‍රඥාව කියන්නේ. අත්මානේ මම කියලා කෙනෙක් සිටිනවා මම වෙන්නේ කියන හැඟීම අනාගාමී කෙනෙක් තුළ පවා පවතින ධර්මයක්. ඔහුගේ සිත තුළ චිත්ත සංස්කාර ගන්න නිස්සාව බලනවා. මේ මම දෙන්නේ කියන හැඟීම තිබෙන තාක්කල් එතන අවිද්‍යාවක් තිබෙනවා. අවිද්‍යාව සහ අස්මානය කියන ධර්මතා දෙක එකිනෙකට සම්බන්ධ වූ එකිනෙකට උපකාර වෙන පවස්නාව ධර්ම දෙකයි. අපට අවිද්‍යාව නිරුද්ධ කිරීම සඳහා නැත්නම් සංහාව ශේෂ්ඨ සඳහා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම සඳහා යමක් කරනවා නම් කරන්න තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් බලන්නට තියෙන්නේ මේ අස්මානය නිරුද්ධ කර යුතු බවයි ජීවිතයේ සියල්ල නිරුද්ධ වෙනවා. මෙන්න මේ අස්මානය නිරුද්ධ වී යාම පිළිවෙලයි අවිද්‍යාව නිරුද්ධවන්නේ කුලිතේ ප්‍රඥාව ඇතිවෙනා ඒ ප්‍රඥාව තුළින් ඒ ප්‍රඥාව පහළ වුණාට පසුව අර කියන කුතුහල කළා යාම එතනම නතර වෙනවා. මේ අය අහලා තියෙන්නේ කලපන් මාසේ කෙනෙක් තුළ පවතින කලංග උපේක්ෂා කලංග උපේක්ෂා කියලා උපේක්ෂාවක්. අංග පරිච්ඡ සමන්නාගත උපේක්ෂාවක්. මේවා වාසියෙන් තමතන් මාසේ කෙනෙක් තුළ පවතින උපේක්ෂා ධර්මයයි. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්වාට පසු කිසිම හොඳ වශයෙන් හෝ නරක වශයෙන් හෝ ඇලීමක් හෝ ගැටීමක් හෝ ලෝභ දෝෂ ආදී ක්ලේශ ධර්මයක් හෝ ඇතිවන්නේ නැතුව දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා නිරායාසයෙන්ම නිස්සාර කරනවා. කනක් ශබ්දයක් ඇසුවාට පස්සේ එතනම නැත වෙන අසත්‍ය ඇසීම මාත්‍රයෙන් න්යායට අපාරයන වාහන ඇසීම ශබ්ද වලට නැත්නම් පසු ඒක දැනීම මාත්‍රයෙන් ඇසීම මාත්‍රයෙන් නතරවන්නා වූ සෑම එකම රහතන් වහන්සේ කෙනෙකුගේ සිත තුළ අර කනක කවරක් දැක් වසනක් ඒක දැනීම මාත්‍රයෙන් සිතීම මාත්‍රයෙන් නවතිනවා ඒ කල්වාසිතේ පවත්න්නේ නැහැ. අපේ තුන්දෙනෙක් පයින්නා කියලා ඉපාම හර්ථ වශයෙන් දෙකේ විදිහට සමානයේ මූලිකම ඒම අවස්ථාවේ දුවත් වෙන මෙන්න කෙනෙකුගේ සිත තුළ සමහර වචන දෙකක් ප්‍රකාශ කරන්න පුළුවන් නිකම් පවු කරවා ගන්න දෙපා කියලා. එසේ වත් එසේ සියක් ඉස්සවටවත් බනිනවා නම් ඔහු නිතර වෙනවා සමාගමකෝ කියලා ඒ සිත නිතර වෙනවා. අර වචන ඇදී සිට වෙනවා කනේ වැඩි වැඩි නතර වෙනවා සිතුවිලි එතනම ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒකමයි. ඒ ආශ්‍රය කරගෙන කිසිම පිටිරේ ධර්මයක් චිත්ත සංස්කාර ධර්මයක් චිත්ත තුලින් ගලන්නේ චිත්ත මැදහත් නිර්සහව පවතින මේ ආකාරයෙන් ඇත්ත කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය කය තුලින්ම කවර ආරම්භණයක් කවර අවස්ථාවකදී උද්ගතවත් මැදහත් කියන පවස්ථාගෙන යන්නට පුළුවන් ශක්තියක් තිබෙන රහතන් වහන්සේ කෙනෙක් ඒක නිර්සහව සත්‍යය ඊට කියන කලංග උපේක්ෂාව කියන නැත්නම් කලංග උපේක්ෂාව කියන වචන දෙකක් කරලා මෙන්න මේ තරංගකේක්ෂ සත්‍යයට පත් වුණාට පසුව සංස්කාර ගලන්නේ නැහැ. පවර අපි කියුවා පස්ස පක්ෂයව පක්ෂයයි පක්ෂයෙන්නේ පක්ෂය ලෝකයේ සංස්කාර සංගත පඤ්ඤාකනායද සංස්කාර සංගයේ පැනවීම සඳහා අපිට ගන්නා දේශේ දෙන්නේ පස්සේ මේ තියෙන පස්සේ සත්‍ය වෙනවා කියලා. මෙතන ඒ අවිද්‍යාව නිරුද්ධ කර රහතන් වහන්සේගේ සිතට කම ඒ ඉන්ද්‍රයන්ට අරමුණු ගෝචර වීම තුළින් කවර ස්පර්ශයක් ඇති වුණත් සංස්කාර බලා යන නතර වෙනවා. පඤ්ඤා වේකේ සිටුයේ පඤ්ඤාවෙන් සංස්කාර බලා යන දිනවා කියන නතර කරනවා. එහෙමනම් සංස්කාර බලාගේ කුමක් තියෙන නිසාද? ප්‍රඥාවතේ සංස්කාර බලා යන නතර වෙනවා නම් දිනවා කරනවා නම් සංස්කාර බලා යන සිදුවන්නේ අවිද්‍යාව පිටතල පවතින නිසා. මේ අයට මුදල නිසා ලැබෙන අසවැයට කියවැයට පාද තියෙනවා. පටිච්චසමුප්පාද ඥානය විස්තර කරනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරය කියනවා. ඒ සංස්කාර කියන වචනය සින්නම් කරන්නේ කුසලාර සංඛාර කුසලාර සංඛාර පඤ්ඤාය පඤ්ඤා සංඛාරානි ජාත සංඛාරය වගේ දැක්කම කුසල කුසල කන්න සත්‍යය කුසලෝ අපසත්‍යයන් කන්න. ඒ කන්න කියන්නේ අනිත්‍යයක් නෙවෙයි. චේතනාව ප්‍රමුඛෝ චිත්ත සංස්කාර ධර්ම, සිතිවිලි ධර්ම තමයි දෙකතෙන් දලා යනයි කන්න කියන්නේ. ඒ කර්ම වල ප්‍රතිපිළිවෙල අනුකූලව කායික ක්‍රියා සිදුවන්නට පුළුවන්, සවස් වෙනවා, මානසික ක්‍රියා සිදු වෙනවා, වාචික ක්‍රියා සිදු කරනවා. ඒවට කර්ම කියනවා. ඒ කර්ම කායික වාචික මානසික කුසලෝ අපසර කර්ම සිදු කරන විට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ චේතනාව ප්‍රමුඛෝ චිත්ත සංස්කාර බලම සමාගයේ සිදුවෙන බලාගෙන යන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ චේතනාව විස්තරේ සම්මන් වදාන කියලා මේ සෑම කෙනෙකුටම කටපාඩම් ඇති පාඩයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සංස්කාර දරා යන්නේ කොහොමද කියලාද? කෙලින්ම ප්‍රකාශ කරන අවිද්‍යාව පත්‍ය සංස්කාරම් අවිද්‍යාව පත්‍ය වෙනවා සංස්කාර සම්බේ පැනවීම සඳහා. එතකොට මනසෝස්සේ දූලි අත්යේ කියන සංස්කාර සම්බේ දැනගෙන දැනීමට කියන කතාවට වඩා ගැඹුරු අත්‍යක් කායිකව අත්‍යක් තිබෙන අවිද්‍යාව හේතුන අවඥාව සත්‍ය වෙන සංස්කාර සම්බේ දැනීම සඳහා තියෙන ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයන් ප්‍රකාශ කරන හේතු තියෙන පුත්‍රාභ්‍යාසනක ඒක ඒක පුත්‍රයාගේ දැනුම් මට්ටම් මත මානසික මට්ටම් මත ඒ ප්‍රශ්නවල කියන සුදේ අවස්ථාවන් තිබෙනවා. ලෝක සත්‍යයට පහතෙන් අවබෝධ වෙන කාරණාව සමනක් මත කර දුන්නේ මත කර දිනේ සම්බන්ධ කරන දේශනා පවතිනවා. දැන් මෙතනදී කියන්නේ ඒ අසනලද ප්‍රශ්නය අසනලද විශ්වයට වැටෙන ආකාරයෙන් පිළිතුරක් ඊටත් අමතරව ලෝක සත්‍යයට පහසෙන් අවබෝධ කරගත හැකි වන ආකාරයේ පිළිතුරක් හැම කෙනෙක්ම දන්නවා ඇහැට රූපයක් දැකුණාට පසු සත්‍ය සංපස්සේ ඇතිවීම නිසා රූප සංකේතන ආකාරයේ සෞඛේ අරලාගෙන සිටිවිලි පහළ වේදෙන පහළ වේදෙන යනවා කියන්නේ ඒ ඕනම කෙනෙක් අවවාදයෙන් යනවා කිසිම සැකයක් ප්‍රවාදයක් නැහැ ඒ මත පිටින් පෙන්වන ලක්ෂණය යන සත්‍ය වූ හේතු කාරණාව පණෙහිදී උන්වහන්සේ දෙන්නම් කළා. ඒ හැර එතන පරස්පර විරෝධී භාවයක් නැහැ. උන්වහන්සේ මත පිටින් දෙන හේතු ප්‍රත්‍ය පමණක් මෙහිදී ප්‍රකාශ කළා. මේ සූත්‍රයේදී ප්‍රශ්න 10ක් සහ පිළිතුරු 10ක් අතරින් ලද ප්‍රශ්න 10ක් සහ දෙන්නද පිළිතුරු 10ක් තිබුණා මම දන්නවා. අප මුලදීම කියවා මේ ප්‍රශ්න 10ට පිළිතුරේදී වදාරා නිමවන විට ඒ සූත්‍රයේ අවසානයේ දැක්වෙන රහතන් 60 දෙනෙක් රහත් භාවයෙන් අමාමානියන සැනසෙන්නේ මේ ධර්ම දේශනා මාලාව පරිණත ප්‍රායෝගික වශයෙන් අසල පායේ වශයෙන් අධ්‍යක්ෂණ මේ තුනක් අතරින් අඩු වශයෙන් 5 දෙනෙකුට සහ දෙනෙකුට සෝවාන් ඵලයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. හරියට මේ කියන ධර්මය අවබෝධ කරගෙන බාහිර පැත්තෙන් අත්දකිනවා ඉදිරියේ කරන ලබන දේශනා ඒකට ඒකේ තියෙනවා ඇති. එතකොට මේ අරි සංස්කාරස්කන්ධය ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ කියනවා පස්සේ හේතුනා පස්සේ පස්සේ වෙනවා කියලා. මේ දක්වා කියපු කර්මවල සංස්කාරාංශය මම දැන් කියන්න මතක තබා ගැනීම සඳහා. පස්සේ හේතුනා සංස්කාරස්කන්ධය ගැනීම සඳහා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන ඒවා ඇහැ කන ආකාරී අරමුණු කියන්නේ අරමුණු වන ආරම්භ වල තියෙන නාම. මේ ඇහැ රූපය අරමුණු වෙන තුලින් සත්‍ය සම්බන්ධය තුන ඒ තුලින් රූප සංකේතනා පහළ වෙනවා. කනට ශබ්ද ඇතිවෙන තුලින් සෝත සම්පස්සේ පහළ වෙන සෝත විඥානය ඇති වෙන නිසා තුලින් ශබ්ද සංකේතනා ඇති වෙනවා. මේ ආකාරයෙන් ඉන්ද්‍රිය හයට ආරම්භණයන් හමු වීම තුළින් ඒ වගේම විඥානයන් පහළ වීම තුළින් ඒ සංස්කාර සංස්කාරය ගලාගෙන යනවා කියන එකයි අපි පළවෙනි දෙන්නම් කලේ මේ කිස්සාමත්ම සරල අදහස පළවෙනි පාඩම. දෙවන පාඩමාවෙන් අපි මේ ආයතන කියන්නේ සෑම ස්පර්ශය තුළින්ම සංස්කාරය ගලන්නේ සමාන ස්පර්ශ ඒ ස්පර්ශ මාත්‍රයෙන් නවතිනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වේ මේ පාරේ යන වාහනයක පද්දස්නාත්මයන්ගේ සිටුවේ දැන් ගන්නවා නැහැ ඒ මාත්‍රෙම හතර වෙනවා. ඊට පස්සේ ඒක දෙවෙනි කාරණාව තුන්වෙනි කාරණාව දැන් අපි දෙන්නේ මේ සම්පත සංකල්ප සංකල්ප ගමන සංකල්ප නිර්වාණ සංකල්ප කාය සංකල්ප කියන සංකල්ප පහට වඩා ප්‍රමුඛ වන්නේ මනෝ සංපත්තියයි මේ සංචේතනා පහළ වෙන්නට කියලා. මේ මනෝ සංචේතන ඇතිවීමට මානසිකාර මෙහෙවන්නට ඕන තමාගේ සිතුවිලි ඇතිවන්නට ඕන. ඒ ඒ මානසිකාර නොවන විදෝතනාන නොනිතෝ මානසිකාර නම් ඒ පහළ වෙන සිතුවිලි කුසල වෙනවා. ඒ ඇති කර ගන්න ලබන මානසිකාර අයෝනිසෝ මානසිකාර නම් නොවනින් කරන ලබන මේ සිතුවිලි නම් ඒකෙන් අපසර සංස්කාර දැනට එනවා. මේක අප ඊළඟට කියනවට කාරණා. ඒක පස්ව කිව්වේ සායෝනික වශයෙන් බලන විට මේ සත්‍ය සත්‍ය වෙනවා කියන කාරණාවට වඩා අවිද්‍යාව සත්‍ය වෙනා සංස්කාර සංයේ දැනීම කරා දැනීම සඳහා කියනවා නම් ඒ වඩා උචිතයි කියන කාරණා. ඒ ඔක්කොම සඳහා අප මේ අටිසෝත්‍යයන් සහ පටිසම්පාදානයේ මූලික වශයෙන් කියන කාරණාව කලලා මේ ඇටේ කරලා තියෙනවා. එතකොට දැන් කල්පනා කරන්න. සහතන් මහන්සිය කෙනෙකුගේ සිත තුළ සිතෙවිලි નિરાයාසයෙන් බලන්නේ නමුත් ඕනෑකමක් තියෙනවා නම් හිතන්නත් පුළුවන්. ඕනෑකමක් තියෙනවා නම් ඒ කාලලා සංස්කාර සමාගයේ සිත තුළින් ඇති කර ගන්නට පුළුවන්. නිරායාසයෙන් ඇතිවන්නේ නැත්නම් ධර්මය බුදුහාමුදුරන්ට දේශනා කරන්න ඒ සංස්කාර සිත තුළින් ඇතිවන්නේ නැත්නම් එහෙම සංස්කාර සිත තුළින් ඇතිවන්නේ නැත්නම් රහතන් වහන්සේ කෙනෙකුට වුවත් සත්‍යය තිබෙන්නට ඕන. එතකොට අවිද්‍යාව තිබෙන සාකල් පස්සේ තිබෙන විට සංස්කාර ස්කන්ධය ඇති වෙනවා. අවිද්‍යාව නැති විට පස්සේ කොටස් තිබෙන සංස්කාර ස්කන්ධය ඇතිවන්නේ නැහැ. සාමාන්‍ය පුත්ත්ජන ආගාමී රහත් මාර්ගයෙන් පහළ සිටින සෑම කෙනෙක් තුළම නිරායාසයෙන් සිටින කල්ම. එසේ වුවත් සමහර ස්පර්ශවලින් ඒ සංස්කාර ඛණ්ඩේ ගලන්නේ නැතුව නැතර වෙන අවස්ථා තිබෙනවා. පුත්ත්ජන භූමියේ සිටින අයගේ සිත තුළ ඒ සංස්කාරණ වෙනවා. යම් කිසි රහතන් වහන්සේ කෙනෙක් කෙසේ සිටිවිලි සිටනවා නම් එසේ සිටීමට මනෝ සංපස්සේ අවශ්‍යයි. එතකොට මේ සංස්කාර ස්කන්ධයේ පැනවීම සඳහා අවිස්සාව සත්‍ය වෙනවා සත්‍යයක් සත්‍ය වෙනවා. අවිස්සාව නැත්නම් පස්සේ තිබුණත් සංස්කාරය නෑ. අවිස්සාව නැති තිබුණත් පස්සයක් නැත්නම් එතන සංස්කාරය මේ කියන කර්ම මේ ඇත්තට සමහර පැටලී සහිතවන්න පුළුවන්. මේ කර්ම අවබෝධ කරගත යුත්තේ අනිත්‍යයක් නිසා නෙවෙයි. බොහෝ දෙනෙක් හිතනවා මම හිතනවා මගේ සිතේ කියලා මේ සිතේ ආශ්‍රය කරගෙන වැරදි අවබෝධයක් වැරදි සංකල්පනාවක් ඇති කරගන්න. මගේ සිතේ මම හිතනවා මම හිතනවා කියලා. මෙන්න මේ වැරදි අවබෝධයේ සංස්කාර සංදේ කෙරේ පවත්නා වූ මමායනේ අයින් කර ගැනීමට උපකාර වීම සඳහා තමයි මේ ධර්මාපේ අවබෝධ කරගත්තේ. මම සිතනවා නෙවෙයි මගේ සිතුවිලි නෙවෙයි. හේතු නිසා හටගත් ඵලයක් කියන අවබෝධය ඇති කරගන්නට. සංස්කාර ස්කන්ධය ඇතිවෙන්නේ කුමක් නිසාද? පස්සේ පස්සේ වෙන නිසා පස්සේ හේතු වෙන නිසා. ඒක එහෙමනම් මේ සංස්කාර ස්කන්ධය පස්සේ හේතු නිසා ඇතිවන ප්‍රතිඵලයක්. සමාධි ධර්මයක් නෙවෙයි හේතුව නිසා හටගත් ප්‍රතිඵලයක් සාභාවික ධර්මයක්. මේක අවබෝධ කරගන්න ඕනේ. එතකොට සත්‍යයක් නිසා සංස්කාර ස්කන්ධය ඇති වෙනවා නම් පස්සේ නැති වෙන විට සංස්කාර ස්කන්ධය නැති වෙනවා. පස්සේ ඇති වුණ ඒ කියන්නේ සංස්කාර ඇති වීමට හේතු කාරණාව දැන් අවිද්‍යාව වන කාරණාව සම්පූර්ණයෙන් නිස්තර විඥාන සංස්කාර සංදේශනම කියනවා. එහෙමනම් මෙතන මම කියලා ගන්නේ කොහොමද මම කියලා ගන්නද කොහොමද චේතවන්නේ මේක මගේ ධර්මයක් නෙවෙයි කිසිම සුඛක් සමාගයේ චිත තුළින් ගලාගෙන යන විට ඒක මම හිතනවා ඒ මගේ සුඛයේ මගේ කියන එක බඩ සංකල්පනාවක් හේතු ඇතිවන්නේ කිසිම සුඛක් චිත තුළින් ගලාගෙන යන පමණයි මේ චිත තුළින් සුඛ විදි ගලාගෙන යන හැර ඒ සිතිවිලි ගලාගෙන යන ලබන සත්‍යයේ හෝ ආඥාවක් හෝ මම කියලා ගැනීමට කිසිම ධර්මයක් හෝ මේ පංචස්කන්ධ ලෝකයේ තුල නැහැ. මෙන්න මේ සත්‍යය අවබෝධ කරගෙන ආත්ම සංඥාව කඩා බිඳගෙන නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමටයි මේ කියන කරුණ විභාල් වන්නේ උපකාර වන්නේ ප්‍රයෝගී වන්නේ. එතකොට අපේ ධම්මයේ සම්බොධ්‍යංගය වැඩින්නේ සම්මාදිට්ඨිය වැඩින්නේ අන්න මේ සත්‍ය සෝරිපාතික ධර්ම තමයි සංස්කාරය තුළ දිනු කරගන්නේ නැතුව භාවනාව තුළින් අදාත්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට කිසියෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ජීවිතයේදී හෝ පෙර භවයකදී හෝ මේ ධර්ම දිනු කර තිබෙන්නට ඕනේ. ප්‍රඥාව දිනු වෙලා තියෙන්නට ඕනේ. ඒ සඳහා මේ කරුණ දතේ සුවන්නේ. දැන් මේ කල්පනා කරන සිත විදිහට සිතන්නේ සිත විදිහට කාය වචන දෙන්නා පාපධර්මයේ කරවන. සිතිවිලි ටිකක් සිතන විට ඒ සිතිවිලි සිතීම හැර වෙන කෙනෙක් සිටිනවාද කියන අය මේ හැදෙන සිතිවිලි ටිකක් සිතමින් බලන්න ඕනේ. අපි මොකක්ද සිතන සිතිවිල්ල? අපි හැම කෙනෙක්ම සිතමු සිතිවිලි ගලා යාමක් සිදෙනවා නම් සිතන කෙනෙක් නැහැ. ආත්මයක් නැහැ. සිතවිලි ගලා යාමක් සිදෙනවා. එහෙත් සිතන ආත්මයක් හෝ මම කියලා කෙනෙක් නැහැ. මේකම නැවත නැවත මේ ආයතනපත් කරන්න වෙනාදී විනාඩිය දෙකක් තුනක් විතර එසේ සිහිපත් කරන විට ඒ දෙස බලන්නේ මේ සිද්ධිවිලි සිත තුළින් ගලා යාම හැර දෙක මම කියලා කෙනෙක් මේ පංචස්කන්ධය තුළ පවතිනවා කියන්නේ. සිතිවිලි ගලා යාමක් සිදෙනවා නමුත් සිතන කෙනෙක් නැහැ. සිතිවිලි ගලා යාමක් සිදෙනවා නමුත් සිතන කෙනෙක් නැහැ. නැවත නැවත මේක සිහිපත් කරනවා සිහිපත් කරන අතරතුර හොඳට සිහිය මේක සිහිපත් කරලා කිරීමට හැකි වූවාට පසු මේ සිතිවිලි බලා යන හැර සිත තුළ සිත තුළ මේ සිතිවිලි බලා යන හැර වෙන මනසේ උදාහරණයක් විදිහට තියෙනවා. මේක දැන් අධ්‍යාපන බලන්න. ඒක නිසා සිතේදී බලා යාමක් තිබෙනවා සිතන කෙනෙක් නෑ. මේ ටිකක් ගැඹුරු අවබෝධයක් ඉහාදී ලැබෙනවා දැන් බලන්න. පිළිගලා යාමක් සිදෙනවා සිතන කෙනෙක් නෑ ඒකමයි සිතන්නේ. සිතිවිලි ගලා යාමක් තිබුණාට සිතන කෙනෙක් නැහැ කියන සිතිවිලි ගලා යාම තමයි මම සිතනවා මම සිතනවා මගේ සිතිවිලි කියලා අපි වැරදි විදිහට ග්‍රහණය කරන යන්න. මේ අවබෝධය දැන් මතුවන්න ඕන. දැන් මෙතන කටයුතු ගන්න සිතිවිලි ගලා යාමක් තිබෙනවා සිතන කෙනෙක් නැහැ කියලා විනාඩියක් විතර දිගට මේක සිහිපත් කරලා කවුද සිතන්නේ කියලා ඊළඟට සිතන්න. සිතේ විදලා යමක් සිදෙනවා සිතන කෙනෙක් නෑ. මෙලෙසින් විනාඩියක් විතර සිහිපත් කරලා ඊට පස්ව කවුද සිතන්නේ කියලා සිහිපත් කරනවා. අත්දකින්න සිතේ දනානාවක් තිබෙනවා සිතන කෙනෙක් මොහොතේ කියලා සිත සිතා සිටින්නේ කවුද සිතන්නේ කියන සිතිවිල්ල ඇති කරගන්නා විගතම අර සිතිවිලි දනානාවක් වෙනවා සිතන කෙනෙක් නැහැ කියන ධර්ම නිරුද්ධ වී යනවා නැති වෙනවා එතකොට කලින් අර සිතිවිලි ගලානාවක් කියනවා සිතන කෙනෙක් නැහැ කියන සිතිවිලි පරම්පරාව මගේ ආත්මය හෝ මම නම් මේ කවුද සිතන්නේ කියන සිතිවිල්ල සිතන විට අර කලින් තිබුණු ආත්මය නිරුද්ධ වෙනවා නැතිද? ඒකවල දැන් කරන්නේ කොහොමද? සිතිවිලි දරා ගන්නක් තිබෙනවා. සිතන කෙනෙක් නෑ මොන ටික වෙලාවක් සිතලා කවුද සිතන්නේ කියලා බලනකොට අර කලින් තිබුණු සිතිවිලි ටිකේ නැති වී යාම එතන තියෙන සිත් භාවයේ අත්දකින්නේ. මේක දැන් අවබෝධ වන්නට ඕන මේ සංස්කාර ස්කන්ධයේ නිරන්තරයෙන්ම අනිත්‍යයට යන ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයක් බව. ඒ නිතරම පවතින ධර්මයක් නෙවෙයි අනිත්‍යයට යන අනිරුද්ධ වී යන. සංස්කාර ගැන හිතන කෙනෙක් නෑ කවුද හිතන්නේ? සිතෙන් යන්නට ඕන කවුද සිතන්නේ කියන විට අර කලින් තිබුණු සිතේ ඔක්කොම නිරුද්ධ වී ගොස් නිවි ගොස් ඇති ආකාරය මේ සිල් සාතරෙන් කීක දෙනකොට අත්දකින්න පුළුවන් කාරණා හැම දිනම නෙවෙයි මම කියන්නේ කවුද සිතන කරන්න බලන්න දැන් සිතිවිලි ගලා යෑමක් තිබෙනවා සිතන කෙනෙක් මොහොතේ නැවත නැවත නැවත නැවත ඒකම සිහිපත් කරන විනාඩියක් දෙකක් පමණ කාලයක් තුළ හොඳ සහගන්න. ඊට පස්ව සිතේක ප්‍රමාණයක් තිබෙනවා සිතන කෙනෙක් නෑ මේකම සිහිපත් කරලා විනාඩියක් දෙකක් ඊට පස්සෙ අර සිතුනේ ගානක් තිබෙනවා සිතන කෙනෙක් නැහැ කියන එක අර සිතන කෙනෙක් නැහැ කියන එක නොකිතා තිබෙනවා සිතේක ගානක් තියෙනවා සිතන කෙනෙක් නැහැ කියන එක හිතන්නේ ඒ සිතන කෙනෙක් නැහැ කියන එක නොකිතන තැන හිස් බවක් වෙනවා මෙන්න මේ විස්තව දැක්කාට පසුව සිසිලි ගලා යාමක් තියෙනවා සිසිලි ගලා යාමක් තියෙනවා කියලා අර හිතන කෙනෙක් නැහැ කියන එක නොසිතා ඒකම නැවත නැවත සිහිපත් කරන කල්දී පළවෙනි සිසිලි ගලා යාමක් තිබෙනවා කියන සිතිවිල්ල දෙවෙනිවට සිතිවිලි ගලා යාමක් තිබෙනවා කියලා නැති යන්නේ සදස්නමනම් චිත්තක චිතන්නට බැරුව බලක් වගේ චිත නිස්සල වෙනවා යම්ක සමාධියකට පිටපත් වෙනවා අපි කියන්නේ කොහොමද කියලා අත්දැකීමට තේරුම් දැන් කරලා බලන්න. මේ ධර්ම හැම දෙනාම දක්වන්න පුළුවන් එකක් නෙවෙයි සමාධිය දෙන ප්‍රඥාව දෙන කෙනෙක්ට දක්වන්න පුළුවන් ඒකේ අධ්‍යක්ෂා නම් පිට සම්පූර්ණ මේකලේ ආරම්භන විදිහට වෙලා කිසිම අරමුණක් නැතුව සිට බලන් බව වගේ තැන්පත් වන මේ සත්‍යය පවා එතන ආත්මයෙන් ගණන් කියන මේ ධර්මයේ පවණයි ඒකත් අනිත්‍ය වූ අනාත්ම වූ ධර්මයන් වේවා කියලා වැටුණා නම් මේ ලැබෙන අවස්ථාවේ ඒ ධර්මයේ පවා නිරුද්ධ වී යමින් සංස්කාර ස්කන්ධයේ නිරුද්ධ වී යාමකින් දැකිය හැකි නිර්වාණ ධාතුවක් අත්දකින්න පුළුවන්. වශයෙන් මේ සංස්කාර සංලේ පැනවීමේ හේතුව මෙයන් දැක්ක හේතුව නැත්නම් සංස්කාරයන් නැති බව අවබෝධ වුණා මේ සංස්කාර සංලේ නිරන්තරයෙන්ම වෙනස් වී අනවස් වී අනිත්‍යයට යන ආකාරය සහ ඒක නිරුද්ධ වී යන ආකාරය පිළිබඳ සරමකෝ අවබෝධයක් මෙයන්ගේ සිතතද දැන් ලැබුණා ඒකවත් සමානයි ඉතින් අපි ඊළඟ කොටසට බලමු විඥාන සංලේ සඳහා කෝපෝනකෝ බන්තේ හික්කෝ පස්සෝ විඥානස්කන්ධස්ස පඤ්ඤාතනා නිරසල්ව වශයෙන් අපි ඉස්තර කරනවා. මොකද හැමදෙනෙකුට නැතේන බව තේරුණා මේ සංස්කාර සංදේශලා ප්‍රතිස්තේ. බුදුදානහාසේගෙන් ආන විඥාන සංදේ පැනවීමේ හේතුව මොකද්ද? ඒකේ පැනවීමේ පස්තිය කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාළන්නේ නාම රූප පච්චෝ නාම රූප හේතු විඥාන සංදස්ස පඤ්ඤා කනායි. මේ විඥානයේ පැමිණීම සඳහා හේතු වන්නේ සත්‍ය වන්නේ නාම රූපය. මේ නාම රූප කියන වචන දෙක අප කලින් විවිධාකාරයෙන් විස්තර කළා මේ දැන් මතක ඇති. මේ කියමු ලබන ධර්ම මතක තබා ගන්න එතන ඉදිරියට ඉදිරියට කියමු ලබන ධර්ම එකිනෙකට සම්බන්ධයක් තිබෙනවා. මුල අමතක වෙනකොට පස්වට පස්වට කියන ධර්ම කියමු ලබන ධර්ම තේරුම් ගන්න අවබෝධ කරගන්න තපස් වෙනවා. නිසා මේ ධර්ම හොඳින් අවබෝධ කරගෙන තේරුම් ගන්න උත්සාහ ගන්න ඕන. එතකොට නාම රූප ගැන කමින් කරනද විස්තරේ ඉතාල සරල වශයෙන් ගත්ත අදහසක් ගත්තත් ඒ කියන්නේ නාමය කියන්නේ සිතේ, රූපය කියන්නේ කයේ, අපගේ කය සාසිතට පිළිවෙලෙන් රූප සානාම කියලා ප්‍රකාශ කරනවායි කියන සරල අදහස ගත්තත් අපිට පුළුවන් මේ නාම රූප නිසා විඥානය ඇති වෙනවා, විඥානය පැනෙනවා කියන කාරණාව අවබෝධ කරගන්න හැකියි. මේදී මේ විඥානය කියන වචනය කියන විස ඒකට සිංහල අර්ථයක් වශයෙන් සිංහල වචනයක් දක්වන්නේ සිත කියලා. නමුත් ඒක නිවැරදි වචනයක් නෙවෙයි. මේ මේ සිත දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පාරිශුද්ධ වචන රාශියක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වචන තුනක් තියෙනවා මනෝ විඥාන චිත්ත කියලා. මනෝ විඥාන චිත්ත මේ මනෝ කියන එක අප දැන් අර කිසිම සිතිවිලි සංස්කාර ධර්මයක් හිතන්නේ නැතුව කවුද හිතන්නේ කියලා හිතලා ඒ නිසල බව දකින්නට සිතිවිලි එන්නේ නැතුව යම් කිසි සත්‍යයක් සුද්ධත වුණා නම් කියන්නේ සංස්කාර සිතුලින් ගලන්නට සිත ගලක් කියවෝ මේ නිසල වෙනවා කියලා මනස. අන්න එහිදී මනෝ සත්‍ය උද්දත මේක ඉතිහාට කියනවා නම් භවන්ත සිට කියලාම කියන්නත් පුළුවන්. මේ විඥාන කතාව කියන්නේ සිතල් විඥානය අතර වෙනසක් තියෙනවා. විඥාන කියන්නේ ඇහැට රූපයක් දැක්නාට පසු ඒ රූපයේ දැනීමේ සිතක් පහළන චක්ක වෙනවා. එයයි දන්නවා. කනද පද්‍යයක් වුණාට පස්සේ සත්‍යය දැකෙන දැන් ඇති මේ සිතක් පහළන සෝත වෙනවා. ඒක එතනින්ම නතර වෙනවා. ඒ පස්යක් හෝ රූපයක් හෝ කවරක්මක් හෝ ඉන්ද්‍රියන්ට අරමුණු වූාට පසුව ඒ පහළවන සිතිවිලි ඒ පහළවන විඥානවල එකක්වත් කුසල නෙවෙයි අපසල නෙවෙයි ඒක හොඳට මතක තියාගන්න. අපිට ඇහැට කවර රූපයක් පෙනුනත් ඒ දෙමින නිසා ඇහැට රූපයේ ගැටීම නිසා ඇතිවෙන චක්කු විඥානය කුසලයකුත් නෙවෙයි අපසලයකුත් නෙවෙයි. කනට කරුණ සත්‍යයක් ගැටීම නිසා හෝ දැනීම මාත්‍රේම නතර වෙනවා නම් මේ සෝත විඥානයේ කුසලයක් හෝ අකුසලයක් වන්නට බෑ. නාසයේ පහළ වෙන ගඳසුවඳ දැනීම තුළින් මේ දැනීමෙන් මේක නතර වෙන විට එතනත් කුසල අකුසල සංස්කාර ධර්ම නැහැ. මෙලෙසින්ම අනිකුත් ඉන්ද්‍රයන් තුළිනොත් ඒ කියන්නේ දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන් තුළින් ඒ විඥාන බල පහළ වෙන විට ඒ විඥාන එකක්වත් කුසල් වන්නේ නැහැ. අකුසල් වන්නේ නැහැ. ඒක විඥාන සත්‍යය. චිත්ත කියන සත්‍යය, චිත්ත කියන සත්‍යයට එහා දෙයක්. ඒ චිත්ත තුළ තමයි කෙලෙස් ධර්ම තියෙන්නේ, අකුසල ධර්ම තියෙන්නේ, කුසල ධර්ම තියෙන්නේ හැම එකක්ම පැක්වැරෙම කවලන්නම මිශ්‍ර වුණු තත්යකටයි චිත්ත කියන්නේ. ඔය සරාග චිත්ත, විදේශන සදෝෂ චිත්ත, නැත්නම් ලෝභ චිත්ත, දෝෂ චිත්ත, ඔය චිත්ත කියන වචනේ පාවිච්චි කරන්නේ ලෝභයේ ඉඳලා දෝෂයේ ඉඳලා රාගයේ ඉඳලා මේ ආකාරයෙන් අකුසලෝ කුසල. නැත්නම් ඥානයේ ඥානයේ චිත්ත ඥාන සංකල්ප චිත්ත ඒ විදිහට විවිධ ආකාර කුසලෝ අකුසල චිත්ත සංස්කාර ධර්ම සම්මිශ්‍රණය වූ. මේකට තමයි චිත්ත කියන්නේ. ඒ සිට ඇති වෙන විචාර සංස්කාර ස්කන්ධය තමයි දලාගෙන මේක අවබෝධ කරගන්න. අපි මෙන්නේ කතා කරන්නේ සංස්කාර ස්කන්ධය පැනවීමේ හේතුව කලින් ප්‍රකාශ කළ නිසා මේ විඥාන ස්කන්ධස්ස පඤ්ඤාපනාය හේතු සහ පක්ෂය හේතුයි පක්ෂය. දැන් චක්කු විඥාන ආදී සෝත විඥාන විඥාන ධන විඥාන දිව විඥාන කාය විඥාන මනෝ විඥාන කියන විඥාන කායයන් හය ඇතිවීම සඳහා හේතු කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාළේ නාම රූප පච්චෝ නාම රූප හේතු විඥාන සංගත පඤ්ඤාපනාය නාම රූපයි හේතුනේ නාම රූපයි පච්චය වෙන්නේ විඥාන සංයතන වෙන සඳහා. මේක පහත් වෙන අවබෝධ කරගන්න පුළුවන්. මේ ඇස්සේ අපි හිතමු උත්පත්තියම අන්ධ වූ පුද්ගලයෙක් ඉන්නවා උත්පත්තියම බීර වූ පුද්ගලයෙක් ඉන්නවා අන්ධ බීරපත්යට පත් වූ මොහුගේ ඇහැ නැති නිසා රූප බලලා කිසි ආකාරයකින් අත්‍යක් වෙනා සිතක් උත්පත්තියම අන්ධ වූ කෙනෙක්ගේ සිත තුළ ඇතිවන්නට බැහැ එතකොට රූපේ නැති නිසා ඇහැ රූප දැකීමේ උපකාරණ ධර්මයක් වූ සෝතප්පුස්නේ යන්නේ චක්කු ප්‍රසාද රූපේ නැති නිසා චක්ක විඥාන කියන විඥානය පහළවන්නට බෑ. උත්පත්තියම විහිළු කොච්චරයක් තිබුණා කියන්නේ. ඒ සිහින කොච්චරයක් සිටින නිසා ඔහුගේ කන කම්පෙත්ත තිබුණාට ඒ શબ્දයේ ඇදෙවිලා ඒක දැනගන්න අසවතක් ප්‍රසාද රූපයේ සම්බේධය තුළ නොමැති නිසා කිසිම සත්‍යයක් ආප්තේ කරන උට සිටිවිල්ලක් හිතන්නට බෑ මේක මෙයාට තේරුම් ගන්න කාරණාවක්. ඒ කියන්නේ රූපේ නැත්නම් විඥානයේ ඇතිවන්නට බැහැ. මේ නාම රූප දෙකම තියෙන සත්‍ය ලෝකයන් ගැන අපි අද මේ කතා කරන්නේ. දැන් බ්‍රහ්ම ලෝකයේ සත්‍යයන්ට නාමයේ තිබුණට ධාන ප්‍රසාදය නැති නිසා ගන්ධසොන් දැනගන්නා සිටිවිලි ලැබෙන්නේ නැහැ කියලා පොත්වල දක්වා තිබෙනවා. ජීවිතයන බ්‍රහ්ම ලෝකයේ දක්න්නේ නමුත් දේව තිබුණාට රස දැනගැනීමේ ජීව ප්‍රසාද රූපේ නැති නිසා ජීව විඥාන කවදාවත් බඹ ලෝක වාසය කරන තාක් කල් නැතිවන්නේ නැහැ කියලා දක්වා තියෙනවා. කය කියන බ්‍රහ්මයේ බකය තිබුණාට කාය ප්‍රසාද රූපේ නැති නිසා කාය විඥාන දක්ඥානක පහළවන්නේ නැහැ කියලා පොත්වල සඳහන් වෙනවා. එතකොට රූපයේ හේතුනා රූපේ පත්‍ය වෙනා විඥාන ස්කන්ධය දැනීම සඳහා තියෙන කාරණා මේ ඇයිද දැන් පැහැදිලි. රූපේ තිබුණට නාමයේ නැත්නම් විඥානය ඇතිවන්නේ නැහැ. දැන් අත් කල්පනා ගන්න ගැඹුරු නිසා ගැඹුරට නිින්ද කියන උත්තරේ තිබුණා. මොකක්ද තමයි නිින්ද කියන්නේ? ඔය සීහින දකින නිින්ද කියන්නේ ඊටත් වඩා ගැඹුරු බහාංගතව නිින්දකට පිටපත් වෙනවා. ඔහුට කන තියෙනවා ශබ්ද ගිහිල්ලා වදිනවා කනේ. නමුත් ශබ්ද ඇසෙන්නේ ශබ්ද දැනෙන්නේ නැහැ. ගඳ වස්තුවකවල් තිබුණත් ඒවා නාසයේ ගිහිල්ලා වැදුණත් දාන විඥානය ළඟාසේ දඟ තුරන් දැනගන්නවා සිදුවෙන්නේ නැහැ. පහළවන්නත් එක්කම නැහැ. සද නින්දට පස්සලා සිතනයි මඳුරාම වාගේ සබ්දයන්ට වේදනාවක් නැති වෙනවා. ඒ වේදනාව මඳුරෝ කෑවත් ඒ වේදනාව දැනෙන කාය විඥානවල ඇතිවන්නේ හේතුව මොකද්ද? ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරී සිත් නතර වෙලා. මේ අධිධර්මයේ කියන ක්‍රියාවට දැනගාන කියන්නේ ක්‍රියාකාරී භාවයට පත්වන සිත නතර වෙලා සිත භාවමකට වෙලා සිටින නිසා. ඒ ක්‍රියාකාරී භාවයේ නැති නිසා ඒ නාමස්කන්ධේ නොමැති නිසා අර කියපු විඥානවල පහළවන්නට බැහැ. එතකොට රූපය නැත්තම් විඥානය පහළවන්නට බැහැ. එලෙසින්ම නාමය නැත්තම් මේ විඥානය පහළවන්නට බැහැ. මේ නාමය සහ රූපය කියන දෙකේම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපට අවශ්‍යයි දෙකේම ප්‍රයත්න අවශ්‍ය වෙනවා. නාම රූප සහිත සත්‍යය තුළ විඥාන ස්කන්ධයක් ඇති වීම සඳහා ඒකම අපේ නෙමෙයි මේ රූපස්කන්ධේ නැති නාමස්කන්ධේ පමණක් පවතින සත්ත්ව ලෝක තියෙනානේ අරූපාවචර භක්ම ලෝක වෙන්නේ. ඒ ඇයිතේ මනෝ විඥාන පමණයි ඇතිවන්නේ. අනිත් විඥාන එකක්වත් ඇතිවන්නේ නැහැ. ඒ කියන්නේ රූපයක් නැත්නම් මේ ඇතුළු කරගෙන පහළ වෙන චක්කසෝත ගාන්ධේ වාකාය කියන විඥාන කිසිවක් ඒ අරූපාවචර භක්ම ලෝකයේ භක්මයන්ට ඇතිවන්නේ නැහැ. ඒකේ මනසෙන්ම මනස අරමුණ කරමින් ඇතිවෙන මනෝ විඥාන පමණයි ජනිත වන්නේ ඒ අරූපාවචර භක්ම ලෝකයේ සත්‍යයන්ද. අපි මේ නාම රූප දෙක පිළිබඳ සත්‍යයන් වශයෙන් කතා කරන විට විඥානය ඇතිවීම සඳහා මෙලෙසින් නාමයක් අවශ්‍යයි ඒ වගේම රූපස්කන්ධයේ පැවැත්මක් අවශ්‍යයි මේ දෙකේම නාම රූප දෙකේම පැවැත්ම අවශ්‍යයි විඥානයේ පැවැත්ම සඳහා විඥානය පහළ වීම සඳහා මේක ඉස්හාමත්ම සරලකාරණාවක් මේක ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් තේරුම් ගත හැකි තේරුම් ගත යුතු කාරණාවක් මේක වඩා ගැඹුරු කාරණාවක් තියෙනවා. දැන් පැයක විනාඩි 5යි තියෙන්නේ ගන්න. ඒ නිසා අපි මේ ගැඹුරු කාරණා කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා නිදානයේ සෝත්‍රවල ප්‍රකාශ කළ දේන මේකෙන් දෙන්නේ මොකද්ද? නාම රූප පත්‍ය විඥාන සංගත පඤ්ඤාපනාය. නාම රූප පත්‍ය විඥානය කියන්නේ අරසෝත්‍රවලින් නිරූපණය. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා එක එකක් සම්බන්ධ කරලා කතා කරනවා. නාම රූප නිසා විඥානය ඇති වෙනවා. විඥානය නිසා නාම රූපය ඇති මේ කිසිම ගැඹුරු ඒක විස්තර කරන්න බෑ දැන්ට මේ ඇත්තේ නම් මේ නාම රූප දෙකේ ප්‍රවත්ම නිසා පමණයි විඥාන ස්කන්ධේ ඇතිවන්නේ විඥාන ස්කන්ධේ පැනවීමට හේතුවන්නේ නාම රූප ස්කන්ධේ නාම රූප දෙකේම ප්‍රවත්මයි කියන අවබෝධය තුනම ඒ දැනට සමානයි එතකොට අපි මේ පංචස්කන්ධය පැනවීමේ හේතු ප්‍රකාශ කළා. රූපස්කන්ධය පැනවීම හේතු වශයෙන් දෙන්නේ දස්සාරෝ මහා භූතාසතර මහා භූතය. පඨවි ආපෝතේ ජෝවාය ධම්මයි. පඨවි ආපෝතේ ජෝවාය කියන ධාතු හතරයි. ඒකට වේදනාව පැනවීම හේතුව වශයෙන් සංඥා පැනවීම හේතුව සංස්කාර ස්කන්ධය පැනවීමේ සත්‍යය වශයෙන් දෙන්නම් කොට වදාළේ ඒ ස්කන්ධ තුනම දැනීම හේතුව පස්සය පස්සේ බව. වේදනාව ඇතිවන්නේ පස්සේ නිසා, සංඥාව ඇතිවන්නේ පස්සේ නිසා, සංස්කාර දැනවන්නේ පස්සේ නිසා කියන. ඒකත් මේක පැහැදිලි. දැන් මේ අවසාන වශයෙන් විඥානය ඇතිවීමේ හේතුව වශයෙන් කියන්නේ නාම රූප දෙක නාම රූපය තුනයි විඥානය ඇතිවීමේ හේතුව වශයෙන්. මේක හරියට අවබෝධ වෙන විට මේ පංචස්කන්ධ ලෝකයේ අලලාගෙන මම සිටිනවා නැත්නම් මෙතන ගැහණිය සිටිනවා මිනිහෙක් සිටිනවා මම වෙන්නේ කියන හැඟීම සංකල්පනාව පැත්තේ සිටින අය තුළට මේ අවබෝධය පැහැදිලිවම අත්දකින්නට පුළුවන් වූ අවස්ථාවකදී මෙතන තියෙන හේතුවක් සහ ඵලයක් වෙනවා ආනන්තිකේ ධර්මයක් නොවේ විපාකාරික වශයෙන් හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම පරම්පරාවක් හේතුඵල පරම්පරාවක් කියන අවබෝධය ඇති වෙනවනම් පස්කස්ස වශයෙන් Tamanට අවබෝධ වෙනා නම් මේකේ මම කියලා ගන්න එක කොයිතරම් මේක තුළ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම කොයිතරම් වැරදිද ඒක කොයිතරම් මෝඩකමද ඒකයි මාතල තියෙන අවිද්‍යාව කියලා අවබෝධ වන්නට ඕන. ඒ සඳහායි මේ ධර්මපද තේරුම් ගත යුතුවන්නේ. දැන් අපි පංචස්කන්ධයම එකට දෙන ගැඹුරු අවබෝධයක් ඇති වෙන ආකාරයේ කරුණක් දෙකක් ප්‍රකාශ කරනවා. හැමෝටම හදයි අත්දකින්නට බෑ මාන්නේ කියන කාරණා මට වචනේ විස්තර කරන්න බැහැ. වචන වලට එක වචන සීමාව උපමාගේ තත්ත්වයක්. ඒ කියන්නේ අපි කියවා රූපස්කන්ධයේ ඇතිවීමේ හේතුව සතර මහා භූතය කියලා. කියන්නේ මේ මගේ රූපස්කන්ධය තමයි රූපස්කන්ධයේ මම ආත්ම වශයෙන් දැක්කා නම් ඒ රූපස්කන්ධයේ ඇතිවෙන්නේ සතර මහා භූත තිබෙන නිසා. මේ සතර බහ අවබෝධ නැත්නම් මේ රූපස්කන්ධය කොහොමද? මෙන්න මේක පිළිබඳ මේ අපි මෙතන සිතිවිලි මාත්‍රයක් නෙවෙයි සංඥා මාත්‍රයක් නෙවෙයි පැහැදිලිව ගැඹුරින් සමාධියෙන් ප්‍රඥාවෙන් අවබෝධයක් ඇති වෙනකොට මෙහිදී සිතට දැනෙන ස්වરૂපයේ වචනවලින් මට විස්තර කරන්න හැකි කමක් මෙන්න මෙලෙසින්ම වේදනා ස්කන්ධයේ ඇතිවන්නේ මේ පස්සිය නිසා එතන පස්සයක් නැත්නම් වේදනාවක් කියලා දෙයක් හෝ සංඥාව ඇතිවෙන්නේ පස්සේ නිසා සංඥාව ඇතිවෙන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නැත්නම් සංඥාවක් හෝ පස්සේ නැත්නම් සංඥාවක් හෝ සංස්කාර ස්කන්ධය කියන්නේ පෙරසීම අවිද්‍යාව පස්සේ යන දෙකම පස්සේ වෙන නිසා අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙනවා මේ දෙකම. ඒ අවිද්‍යාව නැත්නම් සංස්කාර ස්කන්ධයක් හෝ අවිද්‍යාව නැත්නම් පස්සේ නැත්නම් සංස්කාර ස්කන්ධයක් හෝ පවතිනාද? ඊට පස්සේ මේ ඔක්කොම හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැඩෙන විට නාම රූප පත්‍ය විඥාන මේ නාම රූප දෙක නිසා විඥානය තියෙනවා නාම රූප දෙක නැත්නම් විඥානයක් හෝ විඥානයේ නිසා නාම රූප තියෙනවා විඥානයේ නැත්නම් නාම රූප තියෙනවා මෙන්න මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙන්නේ ඇති වෙන ගැඹුරු ධර්මය සිතට මතුවන සමාධිය සිතට සිත තුළින් ඇතිවෙන ශූන්‍යතාවයේ අත්දැකපු කෙනෙකුට තමයි අවබෝධ කරගන්න දැන් සත්ව විඥානය මම මම මගේ කියලා අපි ගත්තා. විඥානස්කන්ධය ගැන කතා කරනවා නම් අපි අත් දෙක එකට ගහවට පස්සේ අත්කුඩියක් සත්‍යයක් ඇතිනම් මේ සත්‍යය මම කියලා මගේ කියලා ගැනීම මම ගන්න කරනවා නම් ඒක මගේ මුලාව. හේතුව නිසා ඇතිවන ප්‍රතිඵලයක්. අත් දෙක එකට ගැටීම හේතුව ඒක ප්‍රතිඵලය සත්‍යය. ඇහැයි රූපය ගැටීම නිසා නාම රූප දෙක තිබෙන නිසා සත්ව විඥානය පහළ වුණා. ඒක අර අර්ථක ගැටීම නිසා ඇතිවන සත්‍ය වෙන දෙයක්. හේතුවක් සහ ඵලයක්. මේක මම කියලා ගන්නට, මගේ විඥානය කියලා ගන්නට මොකක්ද තිබෙන්නේ? එහෙමනම් මේක ගන්නන්නේ කොච්චර මුලාවක්ද? දැන් ඒ ගැඹුරු සමාධියේ සිටින අය මේව කරන්නේ ඇහත් රූපයක් ඇහැට පෙනෙන රූපයක් රූප ධර්මයක්ද එලෙසින්ම සමාගයේ සිටේ පැවැත්ම නාම ධර්මයක්ද මේ නාම ධර්ම දෙක නැත්නම් ප්‍රඥානේ නෑ මේ අවබෝධ කරගන්න. සෝතේ කන ඒ වගේම සද්දේ රූප ධර්මයක් න රූප ධර්මයක් මේ සෝත විඥානයේ පහළ වීමට නම් මගේ විඥාන නාම ස්කන්ධයේ පැවැත්ම අවශ්‍යයි. මේ නාමයේ මේ රූපේ නැත්නම් සෝත විඥානයේ අන්න ඒ ආකාරයෙන් ගාන විඥානයේ ජීවා විඥානයේ සාපාය මනෝ විඥාන උදස්සිත පතුරලා නාම රූප දෙක එකට අරගෙන නාම රූප නිසා මේ විඥානයේ පවතින විඥානයේ නිසා නාම රූප පවතින මේකෙන් කවරක් හෝ නැතුණාට පස්සේ කුමක් තියෙනවා